ප්‍රඥාව තීරණය වෙන්නේ මොකට සාපේක්ෂව? ප්‍රඥාව තීරණය වෙන්නේ මොකට සාපේක්ෂව? ප්‍රඥාවට සාපේක්ෂවමයි. ඒකට තව ඔප්ෂන් එකක් නැහැ. විඥානයක් තුල ප්‍රඥාව තීරණය වෙන්නේ මොකට සාපේක්ෂව? විඥානයක් තුල ප්‍රඥාව තීරණය වෙන්නේ ඒ ප්‍රඥාවට සාපේක්ෂවමයි. ප්‍රඥාව කියන එකට තව එකක් සංසන්දනය කරන්න බෑ. මාර්ගඵලයට තවත් එකක් සංසන්දනය කරන්න බෑ. Taman සෝතාපන්නයි කියලා තීරණය වෙන්නේ සෝතාපන්න ඥාණයමයි පෘථුවිජන ඥාණයෙන් තීරණය කරන්න බෑ. එහෙම කෙරුවොත් ඒක දෘෂ්ටියක්. ඒක බුදුර අනුමත කරන්නේ සකු르දාගාමි කෙනාගේ සකු르දාගාමි ඥාණය තීරණය වෙන්නේ ඒ සකු르දාගාමි ඥාණයෙන්මයි. ඒක සෝතාපන්න ඥාණයෙන් තීරණය කරන්නත් බෑ පෘථුවිජන ඥාණයෙන් තීරණය කරන්නත් බෑ. අනාගාමි ඥාණයෙන් තීරණය කරන්න බෑ ඒක ලැබිලා නැහැ. ලැබිච්ච නැති එකෙන් තීරණය කළාම ඒකත් දෘෂ්ටියක්. එහෙනම් ඒ ඵලයේ ඥාණයෙන්මයි ඒක තීරණය වෙන්නේ. මම සෝතාපන්න කියලා දැනගන්නේ මගේ සෝතාපන්න ඥාණයෙන්මයි. වෙන එකකින් දැනගන්න බෑ. එහෙම ඔප්ෂන් එකක් නෑ. අරකින් මේක දැනගන්න පුළුවන්. එහෙම බෑ. එහෙම දැනගත්තොත් ඒක දෘෂ්ටියක්. ඒක ඩුප්ලිකේට් එකක්. ප්‍රඥාව දැනගන්නේ ප්‍රඥාවෙන්මයි. ප්‍රඥාව මනින්නේ ප්‍රඥාවෙන්මයි. හේතුව ඒක වෙන කෙනකින් මනිනවා නම් ප්‍රඥාව ඊට වඩා බාල එකක් වෙනවා. එහෙනම් ප්‍රඥා පාරමිතාවක් ඇදෙන්නේ ප්‍රඥා ගුණයක් ඇදෙන්නේ. ගුණය කියලා කියන්නේ තවත් කෙනකින් මනින්න පුළුවන්. පාරමිතාවක් කියන්නේ ඒක මනින්න බෑ. මනින්න බෑ. මනින්න වෙන ක්‍රමයක් නෑ. ප්‍රඥාවක් අවදි වෙන්න ඉස්මතු වෙන්නේ ඒ ප්‍රඥාව තුලින්මයි. ප්‍රඥාවක් අවදි කරන්නත් ඕනේ ප්‍රඥාවෙන්මයි. ප්‍රඥාව අවදි කරන්න වෙන ක්‍රමයක් නෑ. වෙන ක්‍රමයක් තිබුණොත් ඒ ක්‍රමය ප්‍රඥාවට වඩා බලය වැඩි එකක් වෙන්න ඕනේ. වැඩි එකක් වෙන්න. මේ ලෝකේ වැඩිම බලය තියෙන එකක් තමයිලු අවකාශය. ඒ නිසාලු මුළු විශ්ව පද්ධතිය අවකාශය උසලාගෙන ඉන්නේ. හැබැයි ඒකට ඒක පාලනය කරන්නේ කවුද කියලා වම ඒකෙමලු ඒක පාලනය කරන්නේ. ඇයි? අවකාශය වෙන එකකින් පාලනය කරොත් අවකාශය තුල මෙච්චර ධාර්තාව රැඳෙන්න බෑ. ඊට වඩා බලයක් කෙනෙක් ඉන්නවනේ. ඒතකොට එයා තමයි මේව පාලනය කරන්නේ. මේක නෙමෙයි අවකාශයෙන්මයි අවකාශය පාලනය කරන්නේ. ඒ නිසා ඒකේ කැපැසිටි එක වැඩි. ඕන තරම් බරක් යට උල්ලන්න පුළුවන්. උසලන්න පුළුවන්. ප්‍රඥාව විඥානය තුළ තියෙන මොකක් විදිහටද? ප්‍රඥාව විඥානය අතර තියෙන වෙනස හෝ සම්බන්ධ විඥානය කියලා කියන්නේ දැනීම. ප්‍රඥාව කියලා කියන්නේ දැනීමේ පරිපූර්ණත්වය. දැනීම කියලා කියන්නේ ඒ ඒ ලිමිටඩ් එකක්. ඒ මොහොතේ Tamanට සංවේදන එකක්. ප්‍රඥාව කියලා කියන්නේ දැනීමේ පරිපූර්ණත්වය සම්බන්ධයෙන් සියල්ල දත් කියන එක. කොච්චර දැනගත් කැපැසිටි එකද? දැන් අපි කියනවා මේක කුටියක්. මේක කුටියක්. ඩග්ගාල පසඟ පිට වැඳලා තථාගතයන් වහන්සේ පින්වත් භාග්‍යතුන් වහන්සේ මේක කුටියක් කියලා ආවල් භික්ෂුව කියනවා. ඔබ වහන්සේගේ ප්‍රඥාවට මේක කොහොමද ගෝචරන්නේ? මහණෙනි, පෝය කෙරුවොත් මේක සීමාවක්. මහණෙනි, ධර්ම දේශනා කළොත් මේක ධර්මශාලාවක්. මහණෙනි, දානේ වැළඳුවොත් මේක දානශාලාවක්. මහණෙනි, මේක විවේක ගත්තොත් මේක විශ්‍රාමශාලාවක්. මහණෙනි, ලිපපත් කරොත් මේක ගිනියල් ගයක්. මහණෙනි, වැසිකිලි කැසිකිලි කරොත් මේක වච්ච කුටියක්. මහණෙනි, මේකේ බරු ටික දැම්මොත් මේක ගබඩාවක්. මානනේ මේක පොඩි කරුවොත් මේක නිකම්ම නිකං පස් ගොඩක් එහෙම නැත්නම් මේක වැලි ගොඩක් මේ සතරමා භූතය විවිධාකාර නාම රූප වලින් විවිධ ප්‍රෝජන වලින් මෙතන මේ විදිහට සැකසීලා තියෙනවා මේක මේකයි කියලා කියන්න බෑ ඒක හැම මොහොතෙම ඒ පරිභෝජන සාපේක්ෂව වෙනස් වෙනවා දැන් බුදුහාඳුර වෙන එකක් නේ අපිට කිව්වේ ඒ මොකද්ද එයාට තිබුණ දැනීමක් ආ ආම්දුරමක් ඉන්නවා ඇඳක් තියෙනවා ආ කුටිය එයාට දැනීම හැබැයි ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාව කියලා කියන්නේ ඒ පිළිබඳ සම්පූර්ණ දැක්ම. සම්පූර්ණ දැක්ම, පරිපූර්ණ දැක්ම. ඒ පරිපූර්ණ දැක්මට දැනුම කියන්නේ දැනීම කියන්නේ ඒකට කියන්නේ මේ ප්‍රඥාව. දැනීම තීරණය වෙන්නේ දිට්ඨියට සාපේක්ෂව පේන එක, ඇයෙන එක, හැඟෙන එක, දැනෙන එක, සිතන එක. ඒක දැනීම. ප්‍රඥාව කියලා කියන්නේ මේකෙන් පේනවා. නමුත් අර ඔක්කොම ආයතන වලට සාපේක්ෂව සම්පූර්ණම එකක් එයාට වැටෙනවා. ඒක ප්‍රඥාව. හැම ආයතනයකම සාපේක්ෂව ඒක දැනෙන්නේ ඒක ප්‍රඥාව. හැබැයි පේන දේ ඇසීමකින් වෙනස් කරන්න බෑයි. ඒ ඇසීමත් ඒකට යටත් වෙනවා. ඒ තරම් පරිපූර්ණ දැනුමක් ඒක. ඒක ප්‍රඥාව. තුන ප්‍රඥාවයි විඥානයයි නිරෝධයයි තුනක් තුනක් තුනක් විඥානය කියලා කියන්නේ ඉපදීමට හේතු සකස් වන ශක්ති විශේෂය. විඥානය. සංඥාව කියලා කියන්නේ ඒක නිරෝධ කරන්න භාවිතා කරන අවබෝධය. ප්‍රඥාවෙන් තමයි අරක මේව කරන්නේ. නිරෝධය කියලා කියන්නේ ඒ ඒ ඉපදීමෙන් නිදහස් වීම. එහෙම නැත්නම් ඉපදින්න තියෙන හේතු ටික ක්‍රියා විරහිත කිරීම. කෙලස් ටික ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියා විරහිත වෙනවා. ඒක නිරෝධය. කාරණා තුනක්. දැනීම ක්‍රියාත්මක වෙන්නේ විඥානය තුළ තියෙන ප්‍රඥාව යනෝද? විඥාණයෙන් දැනගන්නේ විඥාණයේ තියෙන ප්‍රඥාව නෝද දැනීම ගොඩාක් දුරට තීරණය වෙන්නේ දැනගන්න දෙයට සාපේක්ෂව දැනගන්න දෙයට සාපේක්ෂව දැන් අපි මොනවාට දැනගත්තාම ඒ දැනීම ඒකට සාපේක්ෂව තමයි තීරණය වෙන්නේ දැන් මම දකිනවා පාත්‍රයක් තියෙනවා ඒ පාත්‍ර අසෝලාගේ එම නැත්නම් අත්තරප එකක් මේක පරිභෝජනෙන් අයින් කරප එකක් ඒක වතුර තියන්න තේින එකක් කියලා අපි මොනාර එකක් දැනගන්නවනේ. ඒකට සාපේක්ෂව තමයි දැනීම තියෙන්නේ. ඒක ප්‍රඥාවට සාපේක්ෂ නැහැ කියලාද කියන්නේ? ප්‍රඥාවට සාපේක්ෂයි නමුත් දැනීම නිතරම සීමා වෙනවා අර දැනගන්න දෙයට සාපේක්ෂව ප්‍රඥාව කියන්නේ එතනින් එහාට ගිය එකක් ඒක ප්‍රත්‍යක්ෂයත් එක්ක එන එකක් නිරෝධ වුණ විඥාණයයි නිරෝධය අතර සම්බන්ධයක් තියෙනවා ඒ දෙක දෙකක් නෙමෙයි නමුත් පිරුණම් පාල නැහැ නිරෝධයයි නිරෝධයයි නිරෝධ වෙච්ච විඥාණය නිරෝධයයි නිරෝධ වෙච්ච විඥානයයි. දෙකම එකක් නම් පිරිනිවන් පෑමක් අවශ්‍ය නැහැ. මොකද පිරිනිවන් පාන්නේ? පිරිනිවන් පාමක් අවශ්‍ය වෙන්නේ නිරෝධයයි නිරෝධයයි අතර අර ලොකුවට ප්‍රශ්නයක් නැති වුණාට ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙක ඒ ප්‍රශ්නේ නිදාස් කරලා එකතු කරන්න ඕන නිසා තමයි පිරිනිවන් පෑමක් කියලා එකක් ලෝකෙ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පිරිනිවන් පෑමක් අවශ්‍ය නැහැ. නිරෝධයයි නිරෝධ වෙච්ච විඥාන දෙක එක නම් එහෙම ඉන්නවා රාතන් වහන්සේ අවුරුදු ලක්ෂයක් විතර. අවශ්‍ය නැහැනේ. ඇයි රාතේකට පිරිනිවන් පෑමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ? පච්චයක බුදුහාමුදුරන්ට ආයුෂ් කල්පේ සංස්කාරය අතරින්ද අවශ්‍ය වෙන්නේ ඇයි? බුදුහාමුදුර ආයුෂ් සංකල්පය අතරින්නේ ඇයි? ආයුෂ් සංසාරේ මොකටද අතරින්නේ? අතරින්න මොකටද ඒ වුමනාව ඇති වෙන්නේ? ඒ කියන්නේ Nirodhayයි. Nirodha වෙච්ච විඥානය අතර පුංචි ගැටලුවක් තියෙනවා. Nirodhaya තුල කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි නිරෝධ වෙච්ච විඥාණයට සම්පාස වෙන්න ඕනේ, ගිලම්පස ගන්න ඕනේ, සුණාම් පරන්ති පුන්නමන්තානි චිත්තපුත්ත මොකක්ද නැහැ කරන්නේ. අසවල් භික්ෂුව විනයට අනුව ඉන්නවද? මේ භික්ෂුව විනය ආරක්ෂා කරනවද? ආනන්ද දැන් ගිලම්පස හදන වෙලාවද මේවා හිතෙනවා. ඒ නිසා ඒ නිරෝධ වෙච්ච විඥාණයට නිරෝධයට සමාන වෙන්න ඕනේ. එහෙනම් නිරෝධ සමාපත්තිය තුලින් යා පිරිනවම් පාන්න ඕනේ. පැන්නාම ඊටපස්සේ අරව මොකවත්ම නැහැ. අර අරයට සමාන වෙන. එතකන් සමාන වෙන්නේ නැහැ. හැබැයි එයා දැනටමත් ඒ කියන්නේ උප්පත්ති නවත්තපු කෙනෙක්. හැබැයි එයා තුළ තාම අර පැවැත්ම තියෙනවා. ඒ පැවැත්ම තියෙන නිසා නිරෝධයට පැවැත්මක් නැහැනේ. මෙයාට පැවැත්මක් නැහැ. ඒ රාතන් වහන්සේට පැවැත්මක් තියෙනවා. පිරිනොම් පෑමේදී තමයි අරකටපත් වෙන්නේ. එතකන් මේ පොඩි වෙනස තියෙනවා. උන්වහන්සේට අවශ්‍යතාවන් ඔක්කොම තියෙනවා. දැන් මොග්ගලනාඳුර කියනවා මට අමාරුයි. භාග්‍යතුන් වහන්සේ මට පිරිනොම් පාන්න ඕනේ මට අමාරුයි කියලා. භාග්‍යතුන් වහන්සේ කියනවා ආනන්ද මේක කැඩිච්ච කරත්තයක් ආගේ පුළුවන් තරම් ඉක්මනට පිරිනොම් මැච් එකට ගෙනියන්න කියලා කියනවා. හැබැයි Nirodha කවදාරි කියලා තියෙනවා මට අමාරුයි කියලා. මට වේසයි කියලා. ඒතකොට Nirodhaයට නැති ප්‍රශ්නයි මෙයන් මෙතනට ආවේ. තාම ඒ විඥාණයට අදාළ ආයතන ක්‍රියාත්මක වෙනවා. වේදනා සංස්කාර ඒ ඔක්කොම තාම තියෙනවා. ඒ සංස්කාර වලින් ඒව අට ගන්නවා. ඉපදීමක් නැහැ. නමුත් ඒවා දැනෙනවා. ඒ නිසා තමයි Nirodhayat Nirodha වෙච්ච විඥානයත් සමාන වෙන්නේ නැත්තේ. ඒ සමාන වෙන්නේ පිරිනුවම් පෑමෙන්. ඊට පස්සේ අරව මොකවත් නැහැ. දැන් පිරිනුවම් පෑවට පස්සේ කියනවාද මට රිදෙනවා කියලා? එම්බ්‍රිසා වාගේ මට පිරිටන් දෙන්න කියලා කියලා නැහැ. හැබැයි විඥානයක් තියෙන රාතන් වාසේ කියනවා දැන් නම් ටිකක් අසායෝනේ පස්පංගුව ටිකක් තම්බලා දෙන්න කියලා කියනවා. උන්නාන්තිට පස්පංගුව ඕනේ. හැබැයි Nirodheට පස්පංගුව අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි rahat වෙච්ච බුදු වෙච්ච හැමෝම පිරිනිවන් පෑමට ඒ තරම් සාදු කියලා නමස්කාර කරන්නේ. ඒක Tamanට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දැනෙනවා. ඒ නිසා උන්වහන්සේලා ආරාධනා කරනවා පිරිනුවම් පෑම මා වැළඳ ගන්න කියලා. ආයු සංස්කාරය උන්වහන්සේ අතාරිනවා. අතහැරලා පිරිනුවම් පෑම බොහොම කැමැත්තෙන් වැළඳ ගන්න. හේතුව ඒක Tamanට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දැනෙනවා. Tamanට තියෙන දුර්වලකම් එතන නැහැ. ඒ රිදෙන ඒවා නැකිටින්න ඒවා අවදි වෙන ඒවා දත්ම අදින ඒවා ඒ ප්‍රශ්න මොකවත් නැහැ. අර Tamanට ඒ නඩත්තුවත් එක එක කරන්න ඕනේ. ඇත්තටම විශ්වය තුල නිර්වාණය කියන්නේ මොකද්ද දන්නේ? පැවැත්මෙන් නිදාස් වෙච්ච ස්වභාවයක්. ඒක නිර්වාණය කියලා බුදුහාමුදුරු නමකින් දේශනා කරනවා. ඇත්තට මේක සම්මුතියක්. නමක් දීලා තියෙනවා. පැවැත්මෙන් නිදාස් වෙච්ච ස්වභාවයක්. ශක්ති විශේෂයක් නෙමෙයි. ශක්තිය කියලා කියන්නේ ලිමිට් එකක්. ඒකේ ක්‍රියාත්මකයක් තියෙනවා. ස්වභාවයක්. ඉපදීමෙන් එහෙම නැත්නම් පැවැත්මෙන් නිදාස් වෙච්ච ස්වභාවයක්. ඒ ස්වභාවයට එකතු වෙන සිසිලොම කෙනාට ඒ ස්වභාවයට සාපේක්ෂව ඉපදීමක් නැහැ, පැවැත්මක් නැහැ. ඒකට නිර්වාණය කියලා බුදුහාමුදුරු අර්ථකථනයක් දුන්නා. නිර්වචනයක් දුන්නා. නිර්වචනයක් ඒක. එවන් කියලා කිව්වත් මේ එතකොට මේ ඉස්සවකාශය කියලා කිව්ව මොනවා කිව්වත් අපි මොන විදිහට දුන්නත් කියන්නේ ඉපදීම නැහැ කියන තැන තමයි කියන්නේ. නිර්වචනය බුදුවරු දෙන නමක් දෙනවා ඒකට මොනවද?